සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා අතිසරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි හැමෝම මේ මිනිස් ලෝකිට ආවේ කිරිදරුවන් හැටියටයි. පුංචි කාලේ අපි දැන සිටියාද අපි කොහේ ඉඳලා ආවා ආපු අයද අපි කොහේ යාවිද කියලා අපි දැන සිටියාද නෑ ඉපදිච්ච දවස්වල ජීවිතය ගැන අපට කිසිම අවබෝධයක් තිබුණේ නෑ පුංචි කාලේ අපේ දිමව්පියෝ අපිව මොන්ටිසෝරි එකන් ගියා. අපිට ඉගෙනුවේ සත්තුත් එක්ක සෙල්ලම් කරන්න. සිංහයෝ පුංචි කාලේ අපේ ලෝකේ සිංහයෝ කුටි බලස්සු ඔක්කොම කතාබස් කරනවා. කුරුල්ලන්ගේ කතන්දර මේ ගොඩේ නේද අපි හිටියේ. ඊට පස්සේ අපි ටිකෙන් ටික වැඩි මහලු වෙද්දී අපි ඊට පස්සේ නැඹුරුනේ සෙල්ලම් කරන්න. ඊට පස්සේ අපි සෙල්ලම් වලට ආසා කළා. නැටුම් ගේම් වලට ආසා කළා. දැන් අපේ ලෝකයේ මේ විදිහට වැඩෙද්දී තරුණ වයසට එද්දී සාමාන්‍ය ලෝකේ තරුණ කෙනෙකුට ඇති වෙන හැඟීම් ඇති වෙන්න ගත්තේ නැද්ද? ඇති වෙන්න ගත්තා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා සමාජයට අනුව ඔන්න විවාහ වෙනවා. දරුවෝ ලැබෙනවා. ජීවත් වෙනවා. මේ ආකාරයට පින්වත්නි අපි ජීවිතේ ගෙනිච්චට අපි දන්නවද අපි කොයි විදියටද මේ මනුස්ස ලෝකෙට එන්න අපට පාර කැපුණේ සමහර ආගම් වලින් කියනවා මේ මනුස්ස ලෝකෙට අපි ආවේ යම්කිසි දෙවි කෙනෙක් අපිට අණ කළා තියෙනවා මිනිස් ලෝකෙට යන්න කියලා ඒ නිසා අපි ආවා සමහර කෙනෙක් කියනවා මිනිස් ලෝකෙට අපි ආවේ එහෙම නෙමෙයි. යම්කිසි ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි මිනිස් ලෝකෙට ආවා. දැන් මිනිස්යන් හැටියට අපි ජීවත් වෙද්දී කවුරු හරි කිව්වොත් අපි ජීවත් ජීවත් වෙද්දී අපේ දෙමාපියෝ එක්ක අපි ඉන්න පරිසරේ අපි පිළිගන්නේ දෙවි කෙනෙක් අපිව මැව්වා කියලා නම් ඊට පස්සේ අපිට ඒ විදිහට තමයි කල්පනා කරන්න සිද්ධ වෙන්නේ. තව කවුරු හරි කිව්වොත් නෑ. මේක ජීව විද්‍යාත්මක සිද්ධියක් විතරයි. ඒ නිසා අපව අපි උපදින්න කතාවක් නෑ කියලා ඊට පස්සේ ඒ මතේ දරාගෙන යනවා. නමුත් ඒ මොන මත අපි දැරුවත් ඒ යම් මතයක් දරන කාලේ අපි හිතන්න පුළුවන් ඒක ඇත්ත කියලා. නමුත් අපිට නිදහසක් තියෙනවා මේ ලෝකي ගැන ජීවිතය ගැන අවබෝධයෙන්ම කතාබස් කරපු දේවල් දැනගන්න. අන්න ඒකෙදී දැන් බලන්න පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා අවුරුදු 2500කුත් ඉවරයි. නවීන විද්‍යාව ආරම්භ වෙලා අවුරුදු තාම එච්චර අවුරුදු දහස් ගණන් ගිහලා නැහැ. අවුරුදු 100 ගණක් මේකේ ආරම්භය. නමුත් මේ 2500 වසරක මිති කාලය තුල බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කතා කළ මූලික දේවල් ඉබ්බඳු ගැඹුරකින් ඉබ්බඳු අවබෝධයකින් තවමත් ලෝකේ කවුරුවත් කතා කළා නැහැ. ඒක තේරෙන්නේ ඒව ඉගෙන ගත්තොත් විතරයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා එක තරුණයෙක් ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස සමාජයේ ලකු විවිධත්වයක් අපට පේනවා. අපිට පේනවා සමහර මිනිස්සු හරි පියකරුයි. අපිට පේනවා සමහර මිනිසුන් හරි විරූපී. අපිට පේනවා සමහර මිනිසුන් හරි දක්ෂයි. හරි නුවණ තියෙනවා. අපිට පේනවා සමහර මිනිසුන් හරි මෝඩයි. ඒ වගේම ස්වාමීනි අපිට පේනවා සමහර මිනිසුන් හරි නිරෝගී. අපිට පේනවා සමහර මිනිසුන් ඊටාම දුර්වලයි. අපිට පේනවා සමහර මිනිසුන් හරි ධනවත්. සමහර අය හරි දිලිඳුයි. භාග්‍යතුන් වහන්ස මේ විවිධත්වයේ රහස මොකද්ද කියලා ඇහුවා. මේ විවිධත්වයේ රහස මොකද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි මේ විවිධත්වයේ බෙදුවේ මනුෂ්‍යයන් සසරේ කරපු දේ විසින් මේ විවිධත්ති බෙදුවේ කර්මය විසින්. මේ උස් පහත් ભેදය බෙදුවේ කර්මය විසින්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒක තමයි මිනිස්යාගේ උපත සකස් කරන තැන කම්ම යෝනි උපත සකස් කරන තැන කම්ම බන්දු මිනිස්යාට නෑදෑයා හදන තැන කම්ම පටිසරණෝ පිලිසරණ හදන තැන කර්මයයි පිංගුතුනි ප්‍රකාශයේ ගැඹුරු වර්ථයක් තියෙනවා සාගරයක පාවෙන අයිස්කන්ධක් සාගරෙන් උඩට මතු වුණොත් සම්පූර්ණයෙන්ම මතු වෙනවද පොඩ්ඩක් මතු වෙන්න පුළුවන්ද පොඩ්ඩක් මතු වෙන්න පුළුවන් හැබැයි මතු නොවෙච්ච ලොකු ප්‍රදේශයක් ජලයෙන් යට වී තියෙනවා. ඒ වගේ තමයි පින්වත්නි සමහර ජීවිත ගැටලු එනවා අපට විසඳුන්නේ නැහැ. අපට විසඳන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒක තියෙන විඳවන්නයි. එහෙම වෙන්නේ නැද්ද? අපේ ජීවිතවල ගැටලු එනවා විසඳුන්නේ නැහැ. විඳවිල්ල තියෙනවා. එතකොට එයා විසඳුමක් විසඳුමක් හොයාගෙන අවුරුදු ගණනාවක් මහන්සි වුණත් ඒ අවුරුදු ගණනාව පුරාවට එයා විඳවන්න ඕනේ. එහෙම ප්‍රශ්න අපිට එන්නේ නැද්ද? එහෙම ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ කොහොමද කියලා සමහර විට අපට තේරෙන්නේ නැහැ. මේ කරුණ ඔස්සේ අපට බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දුන්න දේවල් තේරුම් ගැනීමේ හැකියාව ඇති කරගත්තොත් අපට මේ ඉපදුනේ යම් ස්වභාවයකින්ද ඒ කියන්නේ අපි ඉපදිච්ච කාලේ ගත කරපු ජීවිතේ යම් විදිහේ බොළඳකමක් තිබ්බද ඒ බොළඳ බවට නොවැටි අපට ඉන්න ලැබෙනවා දැන් අපි ගත්තොත් පුංචි කාලේ අපි ඉල්ලන දේ ආස කරන දේ ඉල්ලනවා ඊළඟට අම්මා ළඟට යන්න ඕන කියලා අඬනවා ඊළඟට සෙල්ලම් බඩු මගේ මගේ කියලා ගන්නවා වයසට යද්දී ඒ විදිහම වෙන්නේ නැද්ද කන්නාස දේවල් ඉල්ලනවා දරුවෝ ළඟට යන්න ඕන කියලා අඬනවා පොඩි කාලේ අපි යන්නේ අම්මා ළඟට යන්න. වයසට ගියාම අඬන්නේ දරුවෝ ළඟට යන්න. ඊට පස්සේ මේ මගේ දේවල් මේ මං අයිති කරපු දේවල් මේ මං හම්බ කරපු දේවල් කියලා අර සෙල්ලම් බඩු වලට ආස කරනවා වගේ ඒක ආයෙමත් මතු වෙලා ඉන්නේ නැද්ද? මතු වෙලා එනවා. මේ ජීවිතේ පුරාවට තියෙන පින්වත්නි එකම දෙයයි අලුත් දේවල් කියලා මොකවත් නැහැ. හැබැයි අපට තේරෙන්නේ අලුත් දේවල් කියලා. එකම දෙයයි තියෙන්නේ අපි ඉපදිනවා ජීවත් වෙනවා කනවා බොනවා විනෝද වෙනවා සතුරු ඇති වෙනවා මිතුරු ඇති වෙනවා ඝන ගහ බැන ගන්නවා යාළු වෙනවා මැරිලා යනවා ආයෙ පටන් ගත්තත් ඔච්චරයි. ආයෙ පටන් ගත්තත් ඔච්චරයි. හැබැයි මේ ගමන යද්දී පින්වත්නි අපි ජීවිතේ කිසි දවසක තීරුම් නොගත් නොසිතපු අවබෝධ නොකරපු නොවැටහුණු දෙයක් බුදුරජාණන් වහන්සේ හිලිදරව් කළා. ඒ තමයි අපි මේ ගත කරන මේ ජීවිතයට අයිති දේවල් අපේ මේ ජීවිතයට අයිති දේවල් අපි අනට කීකරු නෑ කියලා. මොනවද අපි ජීවිතයට අයිති දේවල්? මේ ඇස් දෙක අපි අනට කීකරු නෑ. මේ ඇස් දෙක ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා. වයසට යනකොට මේ ඇස් දෙක වයසට යනවා. මැරෙන වෙලාවට මේ ඇස් දෙක මැරී යනවා. ඊළඟට මේ අපේ අනට කීකරු නෑ මේ කන් දෙක. අපේ අනට කීකරු නෑ මේ නාසය. අපේ අනට කීකරු නෑ මේ දිව. අපේ අනට මේ ශරීරයේ කීකරු ගන්න කොච්චර කීකරු කරගන්න අපි මොනතර මහන්සියක් ගන්නවද? විටමින් බොනවා හැම රැලි වැටෙන්නේ නැති වෙන්න කියලා. පුළුවන් ද අපි මේ හැම රැලි රැලි වැටෙන්නේ නැති එක වළක්ව ගන්න. විටමින් සාගරයක හිටියත් බෑ. ඒ වෙලාවට පරණ වෙනකොට පරණ වෙලා යනවා අපට වළක්වන්න බැරි විදියට. මේ අපිට දැනට මේ අතපය වසඟයේ තියෙනවා වගේ අපිට පේනවා. ඒ අපි දුවනවා, පයින්නවා. නමුත් මේ අපට අනට කීකරුව වගේ තියෙන්නේ බොහොම සුළු කාලයකටයි. අපි ගත්තොත් මේ ඇස කන නාසය දිව කය අනට කීකරු නොවුනත් අපිට හිත හදාගත හැකි හිතවත් කීකරුව හිතයනක් අපේ ඔබේ අනට ඔබේ හිත කීකරුද ඔබට වද දෙන ප්‍රශ්නයක් එනවා කියමු. ආය ආය මතක් වෙනවා කියමු. එතන ඔබට පුළුවන් මේ හිතට කියන්න ඒ හිත එපා හිතන්න ඕක. පුළුවන්ද? ඔබට විවිධ උපක්‍රම කරන්න වෙනවා. ඒක අමතක කිරීම පිණිස. විවිධ දේවල් ඔබට කරන්න වෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන අවබෝධයෙන්ම දේශනා කරපු පැත්ත හරි පුදුමයි. හරි පුදුමයි. ඒ කියන්නේ අපිට මේ බුද්ධ දේශනා ඇසුරෙන් ජීවිතය ගැන හිතද්දි තමයි තේරෙන්නේ මේ බුදු කෙනෙක් අවබෝධ කරලා තියෙන්නේ මොනතරම් ගැඹුරු දෙයක්ද කියලා. දැන් බලන්න හිතලා අපි සියලු දෙනා අප සියලු දෙනාගේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස හැදුනේ මව කුසක් ඇතුලේ. එතකොට මව කුසක් ඇතුලේ හැදිච්ච ඒ ඇහැ තමයි මව කුසේ නික්මුණාට පස්සේ එයා පාවිච්චි කරන්නේ. මව කුස ඇතුලේ හැදිච්ච කන තමයි මව කුසේ නික්මුණාට පස්සේ ආ පාවිච්චි කරන්නේ. මව කුසේදී ඇහැ හැදුන්නේ නැත්තම් මව කුසේ නික්මුණාට පස්සේ අමුතුවෙන් ඇහැ කයි කරන්න පුළුවන්ද? බෑ. මව කුසේ හැදිච්ච නාසය තමයි එයා මව කුසේ නික්මිලා පාවිච්චි කරන්නේ. මව කුසේ හැදිච්ච දිව තමයි මව කුසේ නික්මිලා යා පාවිච්චි කරන්නේ. මව කුසේදී හැදිච්ච ශරීරේ තමයි. මව කුසේ නික්මුණාට පස්සේ එයාට දුවන්න, පයින්න, ඇවිදින්න ඔක්කොටම තියෙන්නේ. මව කුසේදී හැදිච්ච හිත තමයි මව කුසේ නික්මුණාට පස්සේ එයාට හිතීමට පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට බලන්න මේ ඇස කන නාසය දිවකයේ මනස මව කුසේ හැදෙද්දී අම්මා කෙනෙකුට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්? අම්මට පුළුවන්ද මගේ මව කුසෙ හැදෙන දරුවාගේ ඇස් දෙක ලස්සන වෙන්න ඕනේ. මගේ මව මගේ කුසෙ හැදෙන දරුවාට ඔව් තඹවන් කෙස් ලැබෙන්න ඕනේ. මගේ කුසෙ හැදෙන දරුවාට නිරෝගී ශරීරයක් ලැබෙන්න ඕනේ. මේ අම්මා මේකට මහන්සි වෙන්නේ නැද්ද? හැම අම්මා කෙනෙක්ම කැමති කැත දරුවෙක් ලබන්නද ලස්සන දරුවෙක් ලබන්නද? ලස්සන දරුවෙක් ලබන්නද? කවුරු ලැබුණත් ඊට පස්සේ අම්මා ඉතින් ලෝකේ ලස්සනම නම නම් හොයනවා දාන්න. හැබැයි අම්මා අම්මගේ සිහිනේ මොකද්ද? කාටවත් නැති ලස්සන දරුවෙක් ලබන්නයි. නමුත් සමහර විට ඒ දරුවා උපදිනකොට හදවතේ හිලක් එතකොට ඒ හිල හැදුනේ කොහෙදද? මව කුසේදී. සමහර විට ඒ දරුවා උපදිනකොට එයාට වාසනාව නැහැ කතා කිරීමට. එතකොට ඒ ඒ වාසනාව නැතිකම එයා උරුම කරගත්තේ කොහෙදද? මව කුසේදී. සමහර විට එයා උපදිනකොටම එයාට ඥානෙ නැහැ. එතකොට මේ මොලේ වර්ධනයේ හීන බව එයා ලබාගත්තේ කොහෙදද? උපද මව් කුස ඇතුලේදී සමහරට යා උපදිනකොට එයාට හිතේ කිසිම හැකියාවක් නැහැ. එතකොට ඒ தත්ත්වයේ උරුමුණේ කොහෙදද? අම්මා කෙනෙකුගේ කුසේ මෙහෙම හැදෙද්දී එතකොට ඒ අම්මට බෑ අම්මට ඕනේ දරුවෝ ලබා ගන්න. අම්මට යන්තම් හොයාගන්න පුළුවන් මට ලැබෙන්නේ දුවේද්ද පුතේද්ද කියලා විතරයි. ඊරෝසොන් අම්මට දැනගන්න ලැබුණා කියමු ලැබෙන්නේ දුවක් කියලා. අනේ මට දුවක් එපා මියා පුතෙක් කරන්න කියලා පුළුවන්ද? බෑ. එතකොට අම්මට ඕනේ කියමු දුවක්. ඔන්න අම්මට දැනගන්න ලැබුණා බබා පුතෙක් කියලා. ඊරෝසොන් අම්මා අනේ මට පුතෙක් එපා මියාව දුවෙක් කරලා දෙන්න. පුළුවන්ද? බෑ. මේ මව කුසට මේ මව් කුසේ ඒ ඇස කන නාසය දිවකය මනස හැදෙන්න පරිසරය විතරයි අම්මා හැදුවේ. අම්මා හැදුවේ පරිසරය විතරයි. ඒ පරිසරයට වුවමනා කරන නාම රූප හදන්නේ අම්මා නෙවෙයි. ඒ නාම රූප හැදීමේ හැකියාව තියෙන්නේ පෙර ජීවිතයේ කරපු දෙයයි. මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ සමහරු බලන්න අපිරිය කිව්වා. විරූපී කිව්වා. ඇයි ස්වාමීනි එහෙම වුනේ? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න මල්ලිකා එයා සසරි පුරුදු කරපු එකක් කිව්වා ඒකේ ඵලයක් කිව්වා. එයා සසරේ පුරුදු කරලා තිනවා නිතර කිපෙන්න. හරියට කේන්ති ගන්නවා. කේන්ති අරගත්තම මොකද එයා කරන්නේ? බනිනවා. මේ ද්වේෂෙන් වාසය කිරීම හේතුවෙන් තමයි කිව්වා එයා විරූපී උනේ. එතකොට බලන්න ද්වේෂයෙන් වාසය කළොත් යම් කිසි කෙනෙක් එයා එයාට මව් කුසීදී ඒ ද්වේෂයෙන් වාසය කරපු එකේ තෑග්ග ලැබෙනවා. මව් කුසීදී විරූපීනවා. දැන් එයා මව් කුසීදී දරුවෙකුට ඇස කන නාසය දිවකය මනස හැදෙද්දී දරුවා දන්නවද? නෑනේ. දැන් අපි දන්නවද මව් කුසීදී අපිට මතකද? නෑනේ. ඊට පස්සේ ආවුවා මහු මේ සමහර අය ඉන්නවා හරි දුප්පත් කිව්වා. ඇයි කියලා ඇහුවා. එයා දීපු කෙනෙක් නෙමෙයි කිව්වා උත්තරේ. එතකොට මව කුසට දරුවෙක් ඉද්දී දරුවා දන්නවද මම මේ උපන්නේ ඊටාම දුප්පත් අම්මා කෙනෙකුගේ කුසේ කියලා. එයා දන්නේ නේ. එයා දන්නේ මොකද්ද ඒ අරගෙන ආපු තෑග්ග කියලා. ඊළඟට මල්ලිකා දේවිය අහනවා භාග්‍යතුන් වහන්සේ සමහරුන්ට කිසිම පිළිගැනීමක් නැහැ. ඇයි ඒ? අනුන් තීර්ෂ්‍යා කළා. අනුන් තීර්ෂ්‍යා කරපු එක්කෙනා තව කෙනෙකුගේ දියුණුවට ඊර්ෂ්‍යා කරනවනේ කැමති නෑනේ. එතකොට යා මොකද කරන්නේ? අනිත් එක්කෙනා කියලා දකින්න යා වචන පාවිච්චි කරනවා. පාවිච්චි කර කර අනුන්ගේ පිනට ගරහනවා. ඒකේ විපාකේ මොකද්ද? උපන් උපන් ආත්මවල කොන් විලා යනවා. එතකොට බලන්න මේ හැත්ත වශයෙන්ම මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ තමන් තමයි තමන්ගේ පාර කපාගන්නේ. එතකොට පින්වත්නි මව කුසක අපට යම්කිසි වර්ෂ ගානකට කලින් අපි මව කුසක හිටියද නැද්ද? අපි මව කුසේ හිටියා. ඒතර මව කුසට අපි එන්න කලින් කොහේ හරි හිටියේ නැද්ද? මව කුසට එන්න කලින් අපි කොහේ හරි හිටියා. අපි දන්නේ අපි දෙවියන් අතර වුණාද? මිනිස්සු අතර වුණාද? සතුන් අතර වුණාද? පෙරේත ලෝකෙ හිටියද? නිරේ හිටියද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා කොහේ හරි හිටපු තැනකින් අපි චුත වුණා. චුත වෙච්ච නිසායි මව් කුසේ අපි උපන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි මව් කුසක උපදින්න කරුණ තුනක් උපකාරී වෙනවා කියලා. එතකොට මේ කරුණ තුන සිද්ධ වෙච්ච දවසේ තමයි අපි උපන්නේ. ඒ තමයි 이르තු වෙන ඒ කියන්නේ මව් කෙනෙක් වෙන්න සුදුසු ස්ත්‍රියක් ඉන්නවා. එතකොට මේ කෙනා පුරුෂයෙක් එක්ක එකතු වෙනවා. ඔන්න මව් කුසක පරිසරයක් හැදුනා. ඉපදීම පිණිස පරිසරයක් හැදුනා. බුද්ධ දේශනා තියෙනවා ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති. එතෙන්ට ගන්ධබ්බය පැමිණෙන්න ඕනේ. එතන අපි යම්කිසි අවස්ථාවක හිටියා කලින් ජීවිතේක ගන්ධබ්බ අවස්ථාවක. එතකොට මේ අවස්ථාවේ අපි දන්නේ නැහැ. මනුස්ස ලෝකේ අම්මා කෙනෙකුගේ කුසයට මේ ගන්ධබ්බය පිවිසුණා. පිවිසුණාම සම්බන්ධ වුණේ විඥාණයයි. කුමක්ද සම්බන්ධ වුණේ? විඥාණයයි. ඒ පිවිසීමත් සමග එතන ධාතු හයක් හැදුනා. ධාතු කීයක්ද? හයක්. බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන හය පිහිටියාද එතන ඉපදීම කියනවා. එතකොට මේදී යම්කිසි වර්ෂ ගානකට කලින් එක්තරා මව් කුසක වුණා. ඒ වෙලාවේ ඒ පීඨපු ධාතු වල පඨවි ධාතුවේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඤ්ඤා ධාතු කියන ස්වභාවය. එතකොට පිහිටපු වෙලාවේ ඒ මව කුසේ පිහිටි දැන් අපේ විඥාණයයි. අපේ විඥානයේ පිහිටියේ. පිහිටියට පස්සේ මේ ධාතු 6 ඊට පස්සේ මේක වැඩ කරන්න පටන් ගන්නවා. අයි දැන් ගන්ධබ්බයා මව කුසට ඇතුළු වුණානේ. ගන්ධබ්බය මෞකුසට ඇතුළු වුණේ එයා සංසාරි කරපු යම්කිසි කර්මයක් අනුවයි. යම්කිසි කර්මයක් අනුවයි. කර්මයක විපාකයක් හැටියටයි. එතකොට මේ මෞකුසට ඇතුළු වෙලා අපි කියමු අම්මගේ මෞකුසේ බබා ඔන්න දැන් පිළිසිඳ ගත්තා දරුවා. මාසෙ ගියා. ගියාට පස්සේ සමහර විට අම්මා සැලකිලිමත් වෙන්නේ එකම්ම සැලකිලිමත් වෙලා ඉන්නවා. නමුත් මේ මෞකුසේ මේ දරුවා රැඳෙන්නේ. ගන්ධබ්බයා මෞකුසට ඇවිල්ලා මාසයක් ඉඳලා ගන්ධබ්බයා යනවා. එතකොට මොකද වෙන්නේ? බබා ලැබින්නේ අර දරුවා නැහැ. අර හැදිච්ච ටික පිට වෙනවා ශරීරයෙන්. වෙන්නේ නැද්ද? වෙනවා. එතකොට අපිට පේනවා අපේ වාසනාවට මව කුසට ඇතුළු වුණාට පස්සේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු පිහිටියට පස්සේ ක්‍රමක්‍රමයෙන් මවගේ මව කුසේ වුණාට මවගෙන් වෙන් වෙච්ච මවගේ ආහාරයෙන්ම පෝෂණය වෙන වෙනම ඇස කන නාසය දිවකය මනස අපේ හැදුනේ නැද්ද? ඒක හැදීගෙන එද්දී බැරි වෙලාවත් අපි එතනින් චුත වුණා නම් මනුස්ස ලෝකෙට එන්න අපිට අවස්ථාවක් නැහැ. එතකොට ඒ ඒ අනතුරු අපිට සිද්ධ වුණේ නැහැ. මට ඒක මව් කෙනෙක් හම්බ වුණා. වයස 80ක් 90ක් විතර ඇති. ඒ අම්මා හරියට ජීවිතේ එක්තරා ප්‍රශ්නකින් වද විඳිනවා. ඒ අම්මා මට කිව්වා අනේ ස්වාමීනි මට මේක කාටවත් කියා ගන්න බෑ. මට හරි වේදනාවක්. මම ඇයි අම්මා? කිව්වා ස්වාමීනි මම විවාහ වෙන්න කෙනෙක් එක්ක ලෑස්ති වෙලා හිටියා. එයා මාව විවාහ කරගත්තේ නෑ. එයා මාව අනාථ කළා. මට යා නිසා දරුවෙක් පිහිටියා. මගේ වෙලාවට ඊට පස්සේ මට වෙන කෙනෙක් විවාහයට හම්බ වුණා. මං එයාට ආඩාඩා කිව්වා මට මේවා කරතැබ්බයක් වුණා කියලා. එතකොට එයා කිව්වා ඔයා බය වෙන්න එපා මං ඔයා විශ්වාස කරනවා. මං පිළිගන්නවා ඒ දරුවා මගේ දරුවෙක් හැටියට. ඒ එතකොට යම්ම කියනවා ස්වාමීනි මගේ හිත ඉඩ දුන්නේ මේකට. මම මේ දරුවා නැති කරන්න ගොඩක් මහන්සි ගත්තා. මේ දරුවෝ නැති උන්නේ මේ දරුවෝ හැදුනා. මේ දරුවා දුවක්. උපන්නා. දැන් යා දොස්තර නෝන කෙනෙක්. බලන්න මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ සිඟිත්තා අර මාව කුසේ ඉන්නවා. ඒ වෙලාවට ඒ දරුවා අසරණ නැද්ද? අසරණයි. ඒ වෙලාවට ඒතරේ අම්මා යම්කිසි උත්සාහයකුත් ගත්තා. බලන්න පින. ඒක සාර්ථක වුණේ නැහැ. ඒක සාර්ථක වුණේ නැහැ. බේරුණා. දැන් ඒ අම්මට දරුව දකින ගානේ අම්මට මතක් වෙන අනේ මං ඔයාව පිළිගත්තේ නෑනේ. මං ඔයාව නැති කරන්න මහන්සි ගත්තනේ. මේකෙන් අම්ම විඳෝ විඳෝ හිටියා. මං අම්මට කිව්වා අම්මා සම්පූර්ණයෙන් අතාරින්න කිව්වා ඒක. මොකද හේතුව? දැන් එයා ඉන්නවනේ හොඳට. එතකොට බලන්න මේ වගේ අනතුරු ගොඩකින් අපි බේරුනේ නැද්ද? බේරුණා. බේරිලා තමයි මනුස්ස ලෝකෙට ආවේ. එතකොට මිනිස් ලෝකේ අපි උපන්නට පස්සේ අම්මා කෙනෙක් මුල් කාලේ හරි නිින්දක් නෑ අම්මට. ඒක දන්නේ අම්මලා. පැයෙන් පැයට අම්මා ඇහැරෙනවා. දරුවට කිරි දුන්නාට පස්සේ දරුවා ඇඟට යට වෙයි. ඒ දරුවා ළඟ තියාගෙන ඉන්නේ. ගොඩාක් ගෙවල් වල දරුවා වෙනම තියන්නේ සමහර ගෙවල් වල වෙනම තොටිල්ලේ දරුවා කිරි පෝලා තොටිල්ලේ තියලා අම්මා වෙනමනේ තියනවා. සමහර ගෙවල් වල එහෙම නැහැ. බොහෝ ගෙවල් වල අම්මා තමන්ගේ ළඟමයි දරුවා තියාගන්නේ. සමහරට අම්මට අඩනින්ද එනකොට අම්මගේ බයක් ඇති වෙනවා බැරි වෙලාවත් මේ දරුවා අම්මගේ ඇඟට යට වෙයිද කියලා. එතකොට දරුවට කිරි පෝපින් දෙද්දී සමහර අම්මලට අධික මහන්සිය නිසා වෙහෙස නිසා නිින්ද යන වෙලාවට අර කිරි බීපු තනේට අර බබා යට වෙලා මැරෙන අවස්ථා නැද්ද? හැම මාසෙම එක්කෙනෙක් මැරෙන රෝහලක. ඒකිනුත් අපි බේරුනේ නැද්ද? බේරුණා. ඊට පස්සේ බබා පොඩි කාලේ හැදෙද්දී බෝ වෙන රෝග වලට මෝන දුන්නොත් ඒකෙන් අනතුරු වෙන්නේ නැද්ද? මදුරුව කාලා පොඩි දරුවෝ නැති වෙන්නේ නැද්ද? දැන් ඩෙන්ගු ඩෙන්ගු වගේ එකකින් ගොඩාක් විට ඔරොත්තු දෙන්නේ නැත්තේ පොඩි දරුවෝ. එයාගේ ශාරීරික ශක්තිය මදි. ඉතින් පින්වත්නි දැන් බලන්න අපි බේරි බේරි මනුස්ස ලෝකෙට එද්දී සම්පූර්ණයෙන් අපිට උදව් කරන්නේ මොකක්ද? අපි සංසාරේ කරපු පින. අපි සංසාරේ කරපු පින තමයි මව් කුසේ අනතුරක් නොවි අපව රැක ගන්න අපට උදව් කළේ. මෙන්න මේ ප්‍රශ්නේ නිසායි මේ ලෝකේ අම්මා කෙනෙකුගේ වටිනාකම අපිට වචන වලින් කියන්න බැරි. අම්මා බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා තාත්තා දෙන්න කරදිපැටි තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළත් ණය ගෙවන්න බෑ කිව්වා. හැබැයි ඒක තේරෙන්නේ අපි මේ විදිහට හිතුවොත් විතරයි. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් අලුත් විදිහට කල්පනා කරන ළමයි අම්මලා තාත්තට හරියට හිතරි දෙන්න බයිනවා බයිනවා ඇයි අපි හැදුවේ කියලා අහනවා. ඉල්ලන දේ දුන්නේ නැත්නම් අම්මලා අහන්නේ නැද්ද එහෙම? අම්මලගෙන් අහන්නේ නැද්ද? එහෙම වෙනවනේ. එතකොට පින්වත්නි අපිට මේ මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ අම්මා තාත්තා දෙන්න අපිට පුදුම විදිහේ අනුග්‍රහයක් දීලා තියෙනවා මේ මිනිස් ලෝකෙදී. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අම්මා තාත්තට සලකලා නම් ණය ගෙවන්න බෑ කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පැහැදෙව්වොත් ධර්මයේ කෙරේ හිත පැහැදෙව්වොත් ශ්‍රාවක සංඝයා කෙරේ හිත පැහැදෙව්වොත් අම්මා තාත්තාට දානයට සීලයට ගුණයට පුරුදු කෙරෙව්වොත් එයා ණයෙන් නිදහස් කිව්වා. එයා ණයෙන් නිදහස් කිව්වා. ඒ බණපදේ අහලා නැති දරුවෝ දරුවන්ට හිතෙන්නේ සිංහල අවුරුද්දට ගිහිල්ලා අම්මට රීදි කෑල්ලක් දීලා බඩු මල්ලක් ගිහින් දීලා ආ අපි සැලකුවා එහෙම හිතනවනේ නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ බෑ කියනවා ඒ නයින් නිදහස් වෙන්නේ නැහැ කියනවා එහෙම එතකොට බලන්න පින්වත්නි අපේ මේ ජීවිතේට මේ අනුග්‍රහය ලැබුණා. හැබැයි ඒකෙදි ඒ අම්මා තාත්තට ශ්‍රද්ධාව ඇති කරන්න දරුවන්ගේ යුතුයකම. ශ්‍රද්ධාවක් ඇති කළොත් ඇයි ඒක අවුරුදු 100ක් දෙමව්පියන්ට සලකනවට වඩා උතුම් වෙන්නේ? ඒ මේ නිසා දැන් ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ලීමයි. එතකොට දරුවෝ දෙමෝපියන්ට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පැහැදෙව්වොත් ඊට පස්සේ අම්මා හෝ තාත්තා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන දැනගන්න කැමති වෙනවා. උන්වහන්සේගේ අවබෝධය ගැන දැනගන්න කැමති වෙනවා. ඒ අවබෝධය ගැන දැනගන්න කැමති වුණොත් ඒ අම්මා තාත්තා දැනගන්නවා අපි මේ ආවේ සසරකයි. අපට කෙලවරක් නැතුව සංසාරයේ මේ වගේ දරුවන් ලැබිලා ඇති. අපට සසරෙන් එතර වෙන්න නැත්නම් හොඳයි කියන සිතිවිල්ල අර අම්මා තාත්තට ඇති වෙනවා. කුමක් නිසාද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදුනොත් ඒ පැහැදීමකින් තොරව ඒ අවබෝධය හිතට එන්නේ නැහැ. මොකද දරුවෝ ලැබුණාට පස්සේ අම්මා තාත්තා ක්‍රමක්‍රමයෙන් අර දරුවන්ට අසීමිත විදියට ආදරය කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ දරුවොත් ඒ අම්මා තාත්තගෙන් ටිකින් ටික සුදුසු කාලයේදී ඈත් වෙලා යනවා. ඊට පස්සේ සමහර විට ඒ දරුවෝ නිසාම ඒ අම්මලා දුක් විඳිනවා. අන්තිමට මේ අම්මා තාත්තා විශාල අපේක්ෂාවකින් ඉන්නවා. අනේ මට මේ දරුවෝ බලයි කියලා. සමහර විට අපි ගත්තු දුවක්. දුව බලයි කියලා හිතෙනවා. නමුත් බැන්දට පස්සේ වෙනස් වෙනවා. වෙන්න බැරිද? පුතා මට සලකයි අපිට බලයි අපි මේ දරුවන්ට මෙහෙම හැදුවේ කියලා අම්මගේ ලෝකේ තියෙන මොනවද? දරුවෝ. පුතා වෙනස් වෙනවා බැන්දට පස්සේ. එතකොට මේ අම්මා තුල ඇති වෙන මොකද්ද? මහ විශාල අසහනයක්. පීඩනයක්. හැබැයි ඒක නැතු වෙනවා ශ්‍රද්ධාව තිබ්බනම්. ශ්‍රද්ධාව තිබ්බනම් ඒ අම්මා හිතනවා මේ ජීවිතය කියන්නේ මේක. මම් කොච්චරනම් දරුවෝ නිසා සංසාරේ කඳුළු වෙලා නැද්ද? කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද? පීඩා විඳින්නේ නැද්ද? කියලා යම්මට බුද්ධ දේශනා අනුසාරයෙන් අර බුදුරජාණන් වහන්සේගේ දේශනා සාගරේ පාවෙන අයිස් කන්දේ උඩ කොටස පෙන්නනවා වගේ නෙමෙයි. පේන්නේ නැති කොටස තියෙන්නේ. අන්නේ පේන්නේ නැති කොටස පෙන්නනවා වගේ තමයි. අපි නොදන්නා, නොවැටහුණු, නොතේරුණු ලොකු විස්තරයක් අපේ ජීවිතය ගැන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට අහන්න ලැබෙනවා. ඉතින් පින්වත්නි මම ඔබට කිව්වේ මව් කුසට අපි ওই විදිහට ආවේ. ඇවිල්ලා අපි එක එක්කෙනාගේ කර්මයන්ට අනුව මේ මව් කුසේ ඇසකන නාසී දිවකය මනස හැදුනා. අපි එක්කෙනෙකුගේවත් මව් කුසේදී මහා පුරුෂ ලක්ෂණ හැදුනද? නැහැ. ඇයි? අප රැස් කළ පිනට දෙන්න පුළුවන් පොඩ්ඩ තමයි මේ දීලා තියෙන්නේ. මීට වඩා එකක් නැහැ. දැන් බලන්න සිදුවත් කුමාරයා සන්තුසිත කියලා දිව්‍ය පුත්‍රෙක් වෙලා දිව්‍ය ලෝකෙ හිටියේ. දෙවිවරු ආරාධනා කළා මනුස්ස ලෝකෙට වඩින්න බුද්ධත්වයට පත් වෙන්න කියලා. එතකොට ඒ මහමායා දේවිය දේවියගේ කුසට දැන් අර සිද්ධිය වුණා. ඒ මහමායා දේවිය මව් කෙනෙක් වෙන්න සුදුසු කාන්තාවක් වෙලා හිටියා. සුද්ධෝදන රජතුමත් එක්ක එකතු වුණා, පරිසරය හැදුනා. ගන්ධබ්බය පැවරුණා. මහ බෝසතාණන් වහන්සේ මව කුසට පිවිසුණා. එතකොට ඒ අම්මා ලස්සන හීනයක් දැක්කා. සුදු ඇත් පැටවේ සුදු නෙළුම් මලක් අරගෙන තුන් වරක් පැදකුණු කරලා දකුණු වැලෙන් මව කුසට ඇතුළු වුණා. මව කුසේ මේ පුංචි බබා හැදුනා. මේ බබා හැදෙද්දි මහමායා දේවිය බබත් එක්ක කතා කරනවා. බබා අම්මත් එක්ක කතා කරනවා. ඒක 이르දියක්. 이르දි බලයක්. පින්න පින් බලයමයි. එතකොට මේ දරුවා උපන්න. ඇවිදගෙන ගියා උපන් හැටි. මේ ඔක්කොම ඇත්ත. මේ ඔක්කොම ඇත්ත සිද්ධි. මට දැන් මේවේ මේ බොරු කියලා හිතන්න හිතෙන්නේ නැත්තේ මේ අදටත් ඒ වගේ අద్భుත දේවල් සමහර අවස්ථාවල සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔය අතරේ ඒ රාජමාලිගාවට සම්බන්ධ තාපසයෙක් හිටියා අසිත කියලා. ඉතින් මේ තාපසතුමා දවල් කාලේ විවේක ගන්න ගියේ තවතිසාවට. බලන්න මේ ලෝකේ මේ ලෝකේ අතර වෙනසක් නැද්ද? ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ වර්තමාන මිනිස්සුන්ගේ අතර ලොකු වෙනසක් තියෙනවා. සමහරට ඒ කාලේ මිනිස්සුන්ට අපි ටෙලිෆෝන් කියලා දෙයක් ඇති වෙනවා. මේ පුංචි කෑල්ලක්. ඒකත් එක්ක අපි කතා කරන්න පුළුවන් කියලා කිව්වොත් සමහරට ඒ කාලේ මිනිස්සු පිළිගන්නේ නැහැ. අපි වගේ දැන් අපි ඒ කාලේ විස්තර පිළිගන්නේ නැහැ. ඉතින් දිව්‍ය ලෝකේ දෙවිවරු මහා ප්‍රීති ഘോഷා කරනවා. එතකොට මේ ආසිත තාපසතුම ඇහුවා දෙවිවරුන්ගෙන් ඇයි ඔයාලා මෙච්චර අමුතු සන්තෝෂයකින් ඉන්නේ සුරාසුර යුද්ධයක් වෙලා අසුරයන් පෙරදිලා සුරයන් දිනවද්ද නෑ කිව්වා. එහෙම එකක් උනේ නෑ මේ ලෝකේට සිත සලසන්න පුළුවන් මහා පින්වන්ත කුමාරයෙක් ලුම්බිනි සල්වනේ උපන්න කිව්වා. අසිත තාපසතුමා සැනකින් මනුස්ස ලෝකෙට ආවා. සුද්ධෝදන රජුරුවන්ගේ මාළිගයට ගියා. රජතුමා අමුතු ප්‍රීතියකින් ඉන්නවා. රජතුමනි බබෙක් ලැබුණා කියලා ආරංචි කිව්වා. එහෙමයි තාපසතුමනි දරුවෙක් ලැබුණා කිව්වා. මට බලන්න පුළුවන්ද බබාව කියලා පුළුවන් කිව්වා. ඒ ලස්සන බබෙක් දෝතට අරගෙන රත්තරම් පාට දරුවෙක් දෝතට අරගෙන දුන්නා. කාටද දුන්නේ? අසිත තාපසතුමාට දුන්නා. අසිත තාපසතුමා මේ බබාව කිටි කැව්වා. ලස්සනට hina වුණා. උඩුඇන්දී දත් 20ක් තියෙනවා. යටිඇන්දී දත් 20ක්. දත් 40ක් තියෙන බබෙක්. මේ බබා ඇස් ටික කරකවල බලද්දී එදා උපන්න වහු පෙටියකගේ වගේ ලොකු නිල් පාට ඇස් මේ බබාගේ යටිපතුල් බැලුවා යටිපතුල් වල තියෙනවා මේ රවුම් කැරකිච්ච දහසක් රවුම් කැරකිච්ච සත් ලකුණු මේ බබාගේ චූටි අල්ලලා බැලුවා. දිගු ඇඟිලි. මේ බබාගේ විලුඹ බැලුවා. දික් විලුඹ. මේ බබාගේ අත අරගෙන බැලුවා හැම රෝමයකම රෝම කූපයකම එක ලෝමයයි. දකුණට කැරකුණු. මේ වගේ එකින් එක බලද්දි බලද්දි බලද්දි අර බුද්ධිමත් තාපසතුමා මහා පුරුෂ ලක්ෂණ 32ම අල්ලගත්තා. මේ පුංචි බබාගේ. පින්නසක්. අපි උපදිනකොට එහෙම වුණාද? නෑනේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු උපත තන්නේ කරම පින්බලයක් නෙමෙයිද? පින්බලයක්. දැන් අපි ඉදීමට යම්කිසි පිනක් තියෙනවා. මොකද අපිට පේනවා අපට වඩා පින අඩුවයි පේන්නේ නැද්ද අපිට? අපිට වඩා පින අඩු අය, අපිට වඩා කල්පනාව අඩු අය, අපිට වඩා හැකියාව අඩු අය, අපිට වඩා දක්ෂ අඩු අය පේනවා. ඒ වගේම අපිට පේන්නේ නැද්ද? අපිට වඩා ලස්සන අය, අපිට වඩා හැකියාව ගොඩක් තියෙන අය, අපිට වඩා ගොඩක් සල්ලි තියෙන අය, අපිට වඩා දක්ෂ අය පේන්නේ නැද්ද? එහෙම අයත් පේනවා. ඒ අතරේ අපිට පේනවා සත්තු අතරත් ඉපදිලා ඉන්නවා. සත්තු අතරත් ඉපදලා ඉන්නවා. අපේ වාසනාවට අපි සත්තු අතර උපන්නේ නෑ මිනිස් ලෝකේ උපන්නේ. හැබැයි අපි දන්නේ නෑ අපි මිය යද්දී දැන් අපි උපදින්න හේතුනේ ගන්ධබ්බේක් නේ. මව කුසට ආවා. ධාතු කීයක් පිහිටියද? හයක් පිහිටියා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. එතකොට මේ ධාතු හයේ ආධාරයෙන් කර්මී කර්ම විපාකේ අනුග්‍රහයෙන් මේ ඇසකනාසයේ දිවකය මනස හැදුනා. හැදිලා දරුවා උපන්නා. ඉපදිච්ච මොහොතේ ඉඳලා මේ ඇහි වැඩ කරනවා අර විඥාණය. මේ කනිත් වැඩ කරනවා ඒ විඥාණය. නාසයත් වැඩ කරනවා ඒ විඥාණය. දිවෙත් වැඩ කරනවා ඒ විඥාණය. කයෙත් වැඩ කරනවා අර උපන්න අනුග්‍රහ කරපු විඥානේ. මනසෙත් වැඩ කරනවා ඒ විඥානේ. විඥානේ වැඩ කරන්නේ වෙනස් වෙවි. නිත්‍ය එකක් නෙමෙයි. වෙනස් වෙවි. මොකෙන්ද වෙනස් වෙන්නේ? චේතනාවෙන් වෙනස් වෙවි. දැන් අපි යම් කිසි රූපයක් දිහා බලලා අපි ද්වේෂය ඇති කරගත්තොත්, දේශසාගත චේතනාවක් ඇති කරගත්තොත්, එතකොට ඇහි හටගත්තු විඥානේ අකුසලයට බර වෙනවා. එතකොට මේ ද්වේෂය නිසා අපි බයින්න ගත්තොත් ඒ විඥානයේ ක්‍රියාවට අනුව වෙනස් වෙලා යනවා. ඉතින් මෙහෙම වෙනස් වී තියෙන විඥාණය අපි මැරෙනකොට චුත වෙනවා. චුත වෙන්නේ අර ඇහෙන් රූප බලමින්, කනෙන් ශබ්ද අසමින්, නාසයෙන් ආග්‍රහණය කරමින් දිවෙන් රස විඳිමින් කයෙන් පහස ලබමින් හිතෙන් හිතමින් අපි යමක් හිතුවද යමක් කතා කළාද යමක් ක්‍රියා කළාද ඊට අනුව ඊට අනුව සකස් වූ පරිසරයක උපදින්නයි අර විඥානේ චුත වෙන්නේ. එතකොට කෙනෙක් මැරෙද්දී අපි ওই ටික හොයන්නේ නැහැ. අපි හොයන්නේ ඔන්න අපි ගත්තොත් ඔන්න සුනාමියට පිරිස මැරුණා. අපි හාන්නේ ඇයි ඒ? කර්මනේ කියලා අපි කියනවා. එතන ඉවරයි කතාව. අපි කවුරුවත් අහන දෙයගොල්ලෝ කොහේද උපන්නේ? ඒගොල්ලන්ට මක් වුණාද? ඒගොල්ලන්ගේ විඥානේ කොයි විදිහට ගියාද? ඒක කවුරුවත් හොයන්නේ නැහැ. පසුගිය කාලේ දවසක දකුණේ ගහක් වැටිලා පවුලක පස් දිනින්දකෝ ඉද මලානේ. ඊට පස්සේ මිනිස්සු සබාධාමට බණිනවා සබාධාම කුරිරුයි කියලා. නමුත් අපි දන්නවද එහෙම වෙන්නේ ඒගොල්ලෝ සකස් කරපු දේවල්? අපිට පේනවද ඒවා? නෑ. මේ නිසා අර කර්මානුරූපව විඥානේ චුත වෙනවා. චුත වෙද්දී එයා මනුස්ස ලෝකේ කරපු දේවල් අතර මොකක් මොකක් ඉස්සරහට එනවද දන්නේ නැහැ. මොකද එහෙම කිව්වේ. මේ චේතනාව පහල කරලා කර්මය හැදුනට පස්සේ කර්මය තමන්ගේ නියෝගයට අනුව නෙමෙයි වැඩ කරන්නේ. සිදුවෙච්ච රටාවට අනුවයි. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ අනාත්මයි කියලා. අනාත්මයි කියන්නේ මොකද්ද? තමන්ගේ නියෝගයට අනුව වැඩ කරන්නේ නැහැ. අපේ මේ ශරීරය Tamange නියෝගයට අනුව වැඩ කරන්නේ නැහැ. එහෙම වෙනවනම් කවුරුවත් වයසට යයිද? හැමතිස්සෙම නියෝග කරයි. ওই විදිහට ඉන්න කියලා. එහෙමනම් කව කාගේවත් කොණ්ඩී දෙයිද? නැහැ. කාගේවත් දත් හැලෙයිද? නැහැ. කවුරුත් මැරෙයිද? අපේ නියෝගයට වැඩ කරන්නේ මේ ශරීරේ. ඒ වගේ තමයි අපේ නියෝගයට වැඩ කරන්නේ නැහැ මේ විඥානය. අපේ නියෝගයට වැඩ කරන්නේ නැහැ කර්මය. ඒ වාටම අදාළ රටාවකට තමයි ඒ වාටම අදාළ රටාවකට තමයි වැඩ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේවා සොයාගත්තේ. දැන් අපි මේ කතා කරන විෂය ලෝකේ වෙන කිසිම ක්ෂේත්‍රයක කතා කරනවද? කවුරුවත් කතා කරන්නේ මේක කතා කළේ බුදුරජාණන් වහන්සේ විතරයි. මේ ලෝකේ වෙන කවුරුවත් කතා කළේ නැහැ. ඒගොල්ලන්ට තේරුනේ නැහැ. ඒගොල්ලන්ට පෙනුනේ නැහැ. එයාලා දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මනසක් වෙනස් වෙන හැටි. විඥානේ සකස් වෙන හැටි. චේතනාව වෙනස් වෙන හැටි. උන්වහන්සේ දැකලා දේශනා කළා මනෝ පුබ්බංගම ධම්මා හැම දෙයකම මනස මුල් වෙනවා මනෝ සිට්ඨා හැම දෙයකම මනස ශ්‍රේෂ්ඨ වෙනවා. මනෝමය මේ පිම්පව් හැම දෙයක්ම හිතෙන් තමයි හැදෙන්නේ. හැබැයි මේ හිත නරක කරගෙන හිත දූෂිත කරගෙන යමක් කිව්වොත් කෙරුවොත් පස්සෙන් ඒවි කිව්වා. මොකද්ද? දුක. දුක පස්සෙන් ඒවි කිව්වා. ගුණා බැඳපු කරත්තේ රෝදි ගුණා පස්ස යනවා වගේ. ගුණා බැඳුත් කරත්තේ ඒ ගුණා ගුණාට රෝදින් බේරෙන්න පුළුවන්ද? බෑ ගුණා යන්දී යද්දී ගුණාගේ පිටිපස්සෙන් රෝදි කැරකි කැරකි එනවා. ගුණාට පුළුවන් ද රෝදි දාලා දුවන්න? බෑ. ගුණාගේ කරත්තේ ගුණාගේ ඇඟේ පටවල තියෙන්නේ. මේ වගේ කිව්වා දූෂිත හිතින් දුෂ්ට හිතින් යමක් කිව්වොත් යමක් කෙරුවොත් යමක් සිතුවොත් ඒක පස්සෙන් එනවා කිව්වා මේක පින්වත්නි ලෝක ස්වභාවය මේක ඒ සිද්ධ වෙන ස්වභාවය ඒක තමයි සැබෑ විදිය බුදුරජාණන් වහන්සේ වදාලා මනස තමයි මේකට පූර්වංගම මුල් වෙන්නේ මනස තමයි මේකට ශ්‍රේෂ්ඨ මනසට මනසින් තමයි මේ පිම්පව් හැදෙන්නේ. හැබැයි පහන් සිතින්, පහදුණු සිතින් යමක් කිව්වොත්, කෙරුවොත් එයාගේ පස්සේ ඉන්නේ දුක නෙමෙයි. එයාගේ පස්සේ ඉන්නේ සැප. මොකක් වගේද ඒ සැප පස්සෙන් එන්නේ? සෙවණැල්ල වගේ. සෙවණැල්ල පස්සෙන් එීමේ රෝ කරත්තරෝදි පස්සෙන් එන එකේ වෙනසක් නැද්ද? හරකගේ පස්සෙන් සෙවණැල්ල එන එක හරකට අමාරුවද? නෑ. අරකගේ පස්සෙන් කරත්ත රෝදිනවා කියන එකේ තේරුම මොකද්ද? හරක ලොකු බරක් අදිනවා. මේ වගේ පින්වත්නි අපි මේ සංසාරේ පවු කරලා ලুকু බරවල් අදිනවා කලින් කලට. කලින් කලට අපි දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. අපි සැප විඳින්නේ නැද්ද? විඳිනවා. එතකොට අපි ආස මොකේටද? සැපේට ආස. බුදුරජාණන් වහන්සේ වදාලා සැපේට ආසනං සැපේට ආසනං එයා කරන්න ඕනේ මොකද්ද? සැප ලැබෙන දේ කරන්න ඕනේ. සැප ලැබෙන පින රැස් කරන්න ඕනේ. සැප ලැබෙන්නේ මොකෙන්ද? පිනෙන්. එතකොට සැප ලැබෙන පින රැස් කරන්න අපට බුදුරජාණන් වහන්සේ තමයි කියා දුන්නේ. ඒක අපි දන්නේ නැත්නම් සැප ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් දැන් අපේ ජීවිතේ ගත්තොත් සැප ලැබෙන හැටි දන්නේ නැත්නම් සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවයක් සත්වයාගේ ස්වභාවයක් සැපේට කැමති දුකට අකමැති එතකොට අපේ ජීවිතය තුළ මේ සැපේට කැමති බවත් දුකට අකමැති බවත් නැද්ද හැබැයි සැපේට කැමති නම් දුකට අකමැති නම් අපි දැනගන්න ඕනේ සැප දුක උපදින රහස. සැප උපදින්නේ පිනෙන් දුක උපදින්නේ පවෙන්. අපි මේක හඳුනා නොගත්තොත් අපි හිතන මේ ලෝකේ කොහේවත් ග්‍රහවලල්ලක එහෙම නැත්නම් කොහේවත් චන්ද්‍රග්‍රහණයක සූර්යග්‍රහණයක් කිච්ච වෙලාවට අපිට ඒ සැප දුක වෙනස් වෙලා යයි දුක හැදෙයි කියලා කවුරු හරි කිව්වොත් සැප දුකේ හේතුව දන්නේ නැති කෙනා බය වෙන්නේ නැද්ද? බය වෙනවනේ මං ඉන්දියාවෙ ඉඳිද්දි එහෙම මිනිස්සු හරියට බය කළා. බමුණෝ මන් නෙමෙයි බය කළේ බමුණෝ බය කළේ. කොහොමද බය කළේ? සූර්යග්‍රහණයක් ආවා. හයාමාට උදේ. ඉතින් අපි උදේ අපි සාමාන්‍ය උදේ පහමාට විතර අපි ඉන්න තැන හීල් දාන්නේ හදනවා. අපි හයාමාර වෙනකොට බුද්ධ පූජාව තියලා අපි වළඳනවා. ඒ බමුණු ටික ටීවී එකනුයි රේඩියෝ එකනේ කිව්වා උදේට උදේට කන්න එපා කිව්වා. ඇයි හයාමාරට මොකද තියෙන්නේ? සූර්යග්‍රහණය තියෙනවා කෑවොත් ගිලි. කන්න එපා කිව්වා. ඒකට අර මිනිස්සු ඔක්කොම නොකා හිටියා. ඊට පස්සේ කිව්වා නාන්න කිව්වා 9:05ට උදේ නාලා ඉවරලා කන්න කිව්වා. දැන් මිනිස්සු වෙලා නොකා ඉන්නවා නැක තේනවා කීයටද ළමයි පහට නැකතරේ නාන්න ඕනේ. මොකද්ද ගෑවිලා තියෙන්නේ? ඇඟේ. සූර්යග්‍රහණ ඇඟේ ගෑවිලා. දැන් බලන්න මේ හිතීමේ ශක්තිය, මිනිස්යාට තියෙන ස්වාධීන ශක්තිය මිනිස්යාගේ ඔප්නෙන් වෙන්නේ බුදුරජුන්ගේ ධර්මයෙන්. ඒක නැති වෙච්ච කාලෙට කරන්න තියෙන මොකද්ද? අර කියන කියන දේ අනුගමනය කිරිල්ල විතරයි. ඊට පස්සේ මිනිස්සු දේ නොකා හිටියා, නමයි පහට නෑවා. ඊට පස්සේ කෑවා. ඉතින් මට ඇවිල්ලා කිව්වන් පස්සේ මං කිව්වා ඔයාලා මිනිස්සු නන් නෙවෙයි කිව්වා. මං ඔයාලා ගොන්නු. ඇයි ගොන්නු කියන්නේ කියලා ඇහුවා. මං ඔයාලට නාස්ලන උදාලන තියෙන්නේ. මං කෝ මිත්‍යා විශ්වාසය නැමැති නාස්ලන උදාලා Hindu සංස්කෘතිය නැමැති කරත්ති බැඳලා ඕගොල්ලෝ යන්නේ ඕගොල්ලන්ට ඕන දිශාවෙන් නෙමෙයි බමුණන් බමුණ පෙන්නන දිශාවේ මේක උනේ නැද්ද අපේ රටේත් එතකොට මනුෂ්‍ය ස්වාධීන කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඇයි අර මේ ඒ ඊට පස්සේ සමහර හිතා ගන්න බෑ. වෙන විදිය. සමහර ගෙවල් වල මේ පිඟන් වල යට ගොම ගන්නවා. සූර්යග්‍රහණය ආවා කියලා. දැන් මෙහිදී කිව්වොත් ඔබට මොන හරි ආකාශයේ ඔන්න දැන් ශනිගේ ප්‍රශ්නේ ඉවරුණානේ. දැන් අපි කො වෙන ප්‍රශ්නක් ආවා කියමු. උසන්නේ නෙමෙයි අඟහරු කැළඹුණා ආහසේ. එතකොට ඔබට කියනවා ආහසේ අඟහරු කැළඹුණා. දැන් පිඟන් වල ගොම ගාන්න. ගහන්න නැද්ද? ඈ? නේ බය වෙයි ඔබ ඇත්තනේ ගොම නොගැවුවත් බඩේ අමාරු හැදෙයි. කවුරු හරි කිව්වොත් මේම ගාන්න විශේෂ දෙයක් මේක නැත්තම් මේ කීරණ වගේ යන්නකුත් වෙනවා කියලා බය කරන්න බැරිද? මේ ජීවිතය ගැන ජීවිතය ගැන යථාර්ථය නොදන්න කෙනාව බය කරන්න බැරිද? මේ මිනිස්යන්ගේ හිතේ තියෙන බය බැලුවාම ඒක මහා අසාමාන්‍ය බයක්. ඒ බයට නමක් කියන අපි ඉස්සර පොඩි කාලේ. ඈ? ඒ එක අකුරක් තියෙනවා ඉස්සරහට දාන. ඒ බය. එතකොට බලන්න ඒ ඒ જાති බයක් තිබුණොත් අපිට පුළුවන් මේ ජීවිතේ ඇත්ත දකින්න. ඇත්ත දකින්න බෑ අපිට එතකොට. පින්වත්නි අපි මේ ජීවිතේ තේරුම් ගැනීමේදී අපි යථාර්ථයයි දකින්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා දුක ලැබෙන්නේ මොකෙන්ද? පව් කිරීමෙන්. පව් කිරීමෙන් වචනෙන් කෙනෙකුට පව් කරන්න පුළුවන්. කොහොමද පව් කරන්නේ වචනෙන්? එයා බොරු කියනවා නම් කවුරුත් නොකියපු දේවල් කිව්වා කියනවා නම් කවුරුත් නොකරපු දේවල් කළා කියනවා නම් එයා බොරු කියනවා. එයා කේලම් කියනවා නම් වචනෙන් ඔයාට අසවල්ලය අසවල් දෙය කිව්ව කියලා බිඳවනවා නම් එයා වචනෙන් පව් කරනවා. සමගිය නැති කරනවා නම් එයා වචනෙන් පව් කරනවා. දුෂ්ට වචන කියනවා නම් එයා වචනෙන් පව් කරනවා. ලාමක දේවල් කී කී ඉන්නවා නම් එයා වචනේ පව් කරනවා. එයාට ලැබෙයි වචන නැති ජීවිත. ඔබ දැකලා නැද්ද සත්තු ඉන්න මූණට මූණ බලාගෙන ඔහි ඉන්නවා. දැකලා නැද්ද? වචන නැහැ. ඊළඟට මේ දුක පස්සෙන් එනවා. සමහර අය පව කරනවා. සතුන් මරනවා. දැන් එක තැනක තියෙන බුදුරජාන් වහන්සේගේ බුදුරජාන් වහන්සේ වදාලා නෑ දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිද්දී උන්වහන්සේට සිනාවක් පහළ වුණා. උන්වහන්සේ ළඟ හිටියා ලක්කන කියන මහරහතන් වහන්සේ. ඇහුව ඇයි මේ ආයි මේ මොග්ගල්ලාණන් වහන්සේ සිනා පහළුනේ? මෙතනදී අහන්න එපා කිව්වා. මේක අහන්න කිව්වා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ. ඉතින් ගිහිල්ලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මොකද මේ සිනහ පහළ වුණේ? ඉතින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මම දැක්ක අමුතු සත්වයෙක්. මම ප්‍රීතියෙක් දැක්කා ඇටසැකිල්ලක්. මේ ඇටසැකිලි ප්‍රීතියට මේ මේ මේ අවකාශයෙන් ලুকু අර මේ කලුගල් කඩන ලুকু මිටි තියෙන්නේ ඒ මිටි වලින් ඔලුවට වදිනවා හැම තිස්සෙම. ඒ මිටි 60කින් ඔලුවට වදිනවා. මෙයා කෑග ගා කිව්වා ඉන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මං දැක්ක ඔයාව. මං දැක්ක මේ මේ ගයාවේ බෝධිය ළඟ හැසිරි සැරිසැරිසර ඉන්නවා මම දැක්ක කිව්වා. එයා ඒ කරපු දෙයක් එයාට ආපහු ලැබිලා කිව්වා. ඊට පස්සේ මේ කරපු දේ මොකද්ද කියලා දැනගන්න ඕන වුණා. බුදුරජාණන් වහන්සේලා නැති කාල තියෙනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති කාල. ඒ කාලෙට පහළ වෙනවා පසේ බුදුවරු කියලා. පසේ බුදුවරු කියන්නේ ඉන්දියාව විතරයි පහළ වෙන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නම තනියම අවබෝධ කරගෙන ධර්මයේ පාඩුවේ වාසය කරනවා. එතකොට මේ බරණැස එක පුද්ගලයෙක් හිටිය හරි දක්ෂයි. දක්ෂ කොහොමද මෙයා කැටපෝලයක් වගේ එකක් තියාගෙන ගල් ගොඩාක් ළඟට අරගෙන ඒ ගල් වලින් විදිනවා. විදින්නේ කොළවලට. කොළේට ගලෙන් විදිනවා ලස්සනට චිත්‍ර ඇඳින විදියට. මිනිස්සු සත්තු මේ කොළේ හැදෙනවා. මෙයා චිත්‍රය විදින විදියට. රජ්ජුරුව මේක දැකලා රජ්ජුරුව සතුටු වුණා. සතුරුලා කිව්වා අනේ මේ තෑගි දීලා කිව්වා ඔබට විශාල පිනක් මට කරගන්න බැරි දෙයක් තියෙනවා කිව්වා. මොකද්ද කියලා අපේ මේ පුරোহিত බමුණගේ කට වහලා දීපන් කිව්වා. හා රජතුමනි එලිබිටි නැලියක් ගෙනත් දෙන්න කිව්වා. ඉතින් කොළපතකට එලිබිටි නැලියක් ගෙනාවා. දැන් රජුරෝ අර මේ පුරোহিতත් එක්ක කතා කර කර ඉන්නවා. එන්නකොට දැන් රජතුමා හරයට දුන්නා මේ ඇහින් කිව්වා දැන් හරි කියලා. ඉතින් හරයා රජුරු පුරোহিত බමුණත් එක්ක කතා කර කර ඉන්නවා. හරයා එක එක එළුබෙට්ට කැටපෝල්ෙන් විදිනවා හරයේ කටට. දැන් මේක විදින විදින එක මෙයාට ගිලිනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා කිව්වා රජතුමනි ඉවරයි කිව්වා එළුබෙට්ට. එතකොට පුරোহিතයාට කිව්වා පුරোহিතය දැන්වත් එකට වහගන්නවා. එලිපිටි නැලියක් තමසේ ගිල්ලලා තියෙන කිව්වා. ආ කියලා කට වහගත්තා. එදා සදහටම වහගත්තා. ඉතින් මේක ආරංචි වුණා හැම තැනම. අති දක්ෂ කොල්ලෙක් හිටියා. මේ කොල්ල අර අරයාගේ පස්සෙන් යනවා අනේ මට මේක මේ ශාස්ත්‍රයේ උගන්වන්න උගන්වන්න කියලා. මෙයාගේ ඉරියව් දිහා බලලා මේ මේ පුද්ගලයා කිව්වා තමුසෙට මේ ශාස්ත්‍රය ගැලපෙන්නේ නැහැ. සෙවෙනි එකක් හොයා ගන්නවා. කියද්දි කියද්දි අර පස්සෙන් එනවා. දැන් මෙයා මොකද කළේ? ඔහොම ගිහිල්ලා කොහොම හරි මෙයා ඒ දක්ෂ කෙනාගේ ගෙදරට ගිහිල්ලා හැලිවලන් හොදලා යාළු වෙලා කොහොම හරි ශාස්ත්‍රය ඉගෙන ගත්තා. දැන් ඉගෙන ගත්තට පස්සේ දැන් මෙයාට ඕනේ මොකද මේක අත්හදා බලන්න. දැන් මේ දැන් දැන් බැලු දැන් මෙයා ගස් වලට ගහලා විදිනවා සත්තා සතා හැදෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කළා මිනිහෙකුට ගහලා මැරුවොත් කහවණු 500ක් දඩ ගහනවා. සතෙකුට ගහලා මැරුවොත් කහවණු 100ක් දඩ ගහනවා. එහෙනම් අයිතිකාරයුන් නැහැට මුකුත් මේක කරන්න බෑ. ඊට පස්සේ මෙයාට මතක් වුණා අසවල් කුටියේ ඉන්නවා ශ්‍රමණේ. කවද මතක් වුණේ? පසේ බුදුරජාණන් වහන්සේව. බලන්න මේ අසත්පුරුෂයාගේ දක්ෂකම තමාගේ විනාශය පිණිස තියෙන්නේ. ඊට පස්සේ පසේ බුදුරජාණන් පිළිසිගා වඩිනවා මෙයා ගත්ත ගල ඇල්ලුවා ඉලක්කෙට විද්දා පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කණෙන් ඇතුළුණා වම් කණෙන් පිට වුණා. එතනම හිටගත්තු උන්වහන්සේ කන් දෙකින් ගලනවලේ හිත හදාගත්ත 이르දීන් කුටියට වැඩිය පිරිනුවන් පෑවා. මේ පුද්ගලයාට වැඩි කලින් හම්බුනේ මැරුණා, කෙලින්ම නිරේ ගියා. නිරේ ගිහිල්ලා ඊට පස්සේ ඒ කර්මයේ ඉතුරු විපාක දෙන්න പ്രേත ලෝකයට ආවා. പ്രേත ලෝකේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බුද්ධ ගය වැඩින්නකට මෙයා ඇවිදිනවා. කොහොමද ඇවිදින්නේ? ඇටසැකිල්ලක් ඔලුවට වදිනවා. මට මේක මතක් වුණා දැන් මම බුද්ධ ගයාවේ ඉන්නේ නිරංජන ගඟ ආයනේ. මං ඉන්නේ ඉස්සරහන් තියෙන කොරියන් පන්සලක්. ඒකට කට්ටිය මට කිව්වා භූතේ කෑ ගහනවා අහලා නැද්ද කියලා. මං කුනේ අහලා නැහැ කියලා. මං විශ්වාස කළේ නැහැ. ඉතින් මන් දන්නේ මිනිස්සුන්ට වැහිච්ච භූතය කෑ ගහන විතරනේ. විනේව අහලා නෑ මං. දවසක් මට දිනෙක මතක හිටියා. මාර්තු 20. රෑ දැන් මම ඉස්සරහා ඉන්නවා. ඉන්දෙදි මේ මට ඇහැරුණා 12යි 25ට වගේ. මං ඉතින් වතුර එකක් පානය කළා මං ඇඳි හාන්සලා ඉන්නවා. එක පාට අර කොරියම් පන්සලෙන් ඇහුණා හූ තුනක් මේ මං හිටිය කුටිය හෙල්ලිලා ගියා. මට එතකොට මතක් වුණා මට හරි දුකක් ආවා. මොකද ඒ හූවේ තියෙන්නේ සතුටක් නෙමෙයි. වේදනාවක්. මේ මං හිතුවේ අරයවද්ද? අරයවද්ද කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ දැකපු එක්කෙනාවද්ද මේ කියලා මං කල්පනා කළා. තාමත් දුක් විඳිනවා. ඒ කියන්නේ ඒ හුව ඇහෙන එකට හරි දුකක් ඇති වෙනවා හිතට. සාමාන්‍ය මිනිස්සෙකුට බෑ කොච්චර වේදනාවක් ඒ විදිහට කෑ ගහන්න. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ යන ගමනේ අපිට මේ ජීවිතේ හම්බ කරන දේවල් අපි එකතු කරන දේවල් අප රැස් කරන දේවල් වලින් යම්කිසි සතුටක් ලබන්නේ අපි සංසාරේ කරපු පිනක් නිසායි. හැබැයි ඒක මේ ජීවිතෙට විතරක් සීමා කරගන්න එපා. මේ ජීවිතයට විතරක් සීමා කරගත්තොත් ඔබට ආයෙ අවස්ථාවක් ලැබෙවි කියලා මට නම් හිතෙන්නේ නැහැ. මොකද අනාගතයේ ඉස්සරහට මීටත් වඩා මට තේරෙන හැටියට මනුෂ්‍යය පිරිහෙනවා. දැන් බලන්න හිතලා සාමාන්‍ය ජීවිත සාමාන්‍ය ලෝකෙම එක්තරා අරගලයක් නැද්ද? දැන් දේශපාලනය කරන්න ගියත් නිකන් බැනගන්න විදිය ගත්තොත් නිකන් කලකිරින්නේ නැද්ද අපි? කලකිරිනවනේ නේ? කල් කිරිනවනේ. දැන් බණ කියන්න ගියත් බැන ගන්නවනේ. ආසපු තියනවා කියලා බයිනවා, මහමිනාව තියෙන කියලා බයිනවා. බැනගන්නේ නැද්ද මේ? එතකොට බලන්න මේ හැම තැනම පිරිහීම කියන එක දකින්න නැද්ද? ඉතින් මේ පිරිහීම මේ පිරිහින්න මොකද්ද අපේ මනස නේද? මේ හිත පිරිහුනොත් පිරිහුණු හිතට කුසල් ගලන්නේ පිරිණු හිතට ගලන්නේ අකුසල් එතකොට පිරිහින් පිරිහුණ හිතට අකුසල් ගැලුවට පස්සේ අකුසලයේ පීඨල තමයි යා දොඩවන්න පටන් ගන්නෙ. එක්කයා බනින්න ගන්නවා, ගරහන්න ගන්නවා, අපහාස කරන්න ගන්නවා. ඉතින් මේම එතකොට මේ රැස් වෙන පින්ද පවුද? පවුන රැස් වෙන්නේ. එතකොට මේ වර්තමානයේ මේ වගේ පිරිහීමක් අපිට පේනවා නම් ඔබ හිතන්න අනාගතයේ මනුස්ස ජීවිතයේ එන්න එන්න අපි දියුණු වෙයිද ಗುಣධර්ම වලින් පිරියෙයිද? පිරියෙනවා. හොඩුවාව තමයි අපි ආයුෂ අඩුවීම. මේක හොඳ ලකුණක්. මොකද්ද මේ ආයුෂ අඩු වෙනවා කියලා කියන්නේ අපේ පරිහානිය වැඩි වෙනවා කියන එක. දැන් මේ මොන්නතරම් විටමින් වර්ග තියෙනවා, පහසුකම් තියෙනවා, කතා කරනවා, පරිස්සම් වෙන්න කියනවා. නමුත් අපිට පුළුවන් මේ ආයුෂ දික් කරගන්න මේ යන රටාවේ. බෑනේ. දැන් අපි ගත්තොත් අවුරුදු 50 55 වෙනකොට එයාට විශ්‍රාම කියනවා රෙස්ට්. වැඩ කරන්න බෑ කියනවා. එයා රෙස්ට් එකේ ඉන්න කියනවා. පවුනේ. ඊට පස්සේ ආ මානසිකව වැටෙන්නේ නැද්ද? ඇයි අනේ මට දැන් මොකුත් කරගන්න බෑ. මේ හොඳට අතපය තියෙන අය. ඉතින් මේ වගේ වෙනවා. අනාගතයේ අවුරුදු 35 30 රෙස්ට්. කිසි අඩවිලා අඩවිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාළ අනාගත අවුරුදු 10 ඉදිරියට එතකොට මිනිස්සුන් එකිනෙකා දකිද්දී චක්කවර්ති සීනාද සූත්‍රය තියෙනවා මේ හරි ලස්සන කියමනක් කියනවා මේ මිනිස්සුන්ට කාට හරි ගහන්න හිතෙන එකට අතට ආයුධ එනවා කියනවා මට ඒකෙන් තේරුනේ මේ මිනිස්සු අනාගතයේ ආයුධය හදනවා රිමෝට් රිමෝට් ආයුධ හදනවා එතකොට රිමෝට් කන්ට්‍රෝල් ආයුධය හදනවා මේක බොත්ත වවනකට හරි උණ්ඩ යනවා. කාට හරි ගහන්න හිතෙන එකට මරන්න හිතෙන එකට ආයුධය අතට එනවා කියනවා. මං හිතුවා ආයුධ අතට එන්නේ කොහොමද කියලා මං කල්පනා කළා. එහෙනම් මේ ආයුධය අතට එන්නේ ওই විදිහටයි. ඇයි දැන් මේ යන විදියට මිනිස්සු බය වැඩි හැමතැනම ගෙවල් වලත් දාගනි අර විදි පතුරුම් ළඟ තියාගෙන ඉඳි රිමෝට් කන්ට්‍රෝල් එක. බය වුණාද එබුවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මිනිස්සුන්ට මිනිස්සුන්ව පේන්න ගන්නවා කියනවා තිරිසන්නු වගේ. මේක තියන්න ඕනේ මරන්න ඕනේ කියලා හිතෙනවා. එහෙම එකක් ලෝකේ දැන් හැදීගෙන ඉන්නේ නැද්ද? හැදීගෙන ඉනවනේ. ඉතින් මේ නිසා පින්වත්නි අමුතු සසරක් තියෙන්නේ. මේ සසරෙන් බේරෙන්න නම් අපිට තියෙන රැකවරණේ තමයි අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ හිතේ පැහැදීම ඇති කරගෙන අපි මුළු හදවතින්ම ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හරි සුන්දර එකක්. හරි ආශ්චර්යවත් එකක්. ඒ ධර්මය අපි සරණ යන්න ඕනේ. ඒ ධර්මයේ නොතිබින් අපි මේ ජීවිතය ගැන අපි නොදත් නොදුටු නොඇසූ මේ විස්තර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ජීවිත යථාර්ථය අවබෝධ කරගන්න වෙහිසුණා. අවබෝධ කරගත්තා ඒ කල ශ්‍රාවකයෝ. අපි ශ්‍රාවකයන් සරණ යන්න ඕනේ. ඊළඟට අපේ ජීවිතේට අපි හරියට රැස් කරගන්න ඕනේ පින්වත්නි පින. කුමක්ද අපි රැස් කරගන්න ඕනේ? පින රැස් කරගන්න ඕනේ පින අපිට ගොඩාක් උපකාරී වෙනවා. අපේ පස්සෙන් එනවා පින කුමක් වගේද? සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. දේශනාවේ තියෙනවා පිටරට ඉඳලා කවුරු හරි එද්දී පවුලේ කෙනෙක් සල්ලි හම්බ කරන් එනවා. ගෙදර ඇයට සතුටු නැද්ද? අපි යනවා පිටරටක අපේ දරුවෙක් බලන්න. නෑදෑයෝ බලන්න. ඒතර ඒගොල්ලෝ සතුටු නැද්ද? එතකොට ඒගොල්ලෝ එන්නේ නැද්ද එයාපෝට් එකට අපි එක්කන් යන්න? එක්කන් ගිහලා අපි අතරමං කරනවද ඒගොල්ලෝ? නෑ. අපි එක්කන් ගිහිල්ලා කාමරයක් අරන් කාම ගෙදරට එක්කන් ගිහිල්ලා කාමරයක් ලෑස්ති කළා කෑම් බීම් දීලා අපිට සලකනවා නේ බුදුරජාන් වහන්සේ වදාලා පින ඒ වගේ කියලා අපි හොඳට පින් රැස් කළොත් අපි මෙහෙන් යනකට ආයි චුත වෙද්දී අපේ විඥානය යන්නේ තනියම නෙමෙයි දුක අරගෙන නෙමෙයි කුමක් කරන්ද සැප අරගෙන යන්නේ ඒ පින තමයි පින්වත්නි තුන්රුවන් සරණ ගිහින් කරුණාවෙන් මෛත්‍රියෙන් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ක්‍රෝධ කරන්නේ නැතුව වෛර කරන්නේ නැතුව ಗುಣධර්ම දියුණු කර ගැනීම ආඩම්බර වෙන්නේ නැතුව ආඩම්බර වෙන්න කිසිම දෙයක් අපිට නැහැ ඒ නිසා එහෙම වෙන්නේ නැතුව අපිට ජීවිතේ මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා